එමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු. අද මම හිතන්නේ පැය දෙකමාරක්ම අපි සාකච්ඡාව සහ දේශනාව පැවැත්තුවා. එමනම් අද දවසෙන් අපි ප්‍රඥාව පිළිබඳව කරපු සාකච්ඡා කොටස නිමවටපත් වෙනවා. ලබන සතියේ අනුරුද්ධ සූත්‍රයේ 8 වෙනි මහා පුරුෂ විතර්කය පිළිබඳව දේශනාව සහ සාකච්ඡාව සිද්ධ කරන්නේ හැම දිනාටම සහ සම්බන්ධ වෙන හැටියට මෙත් සිතින් ආරාධනා කරනවා. අද දවසේ අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රඥාව පිළිබඳව කතා කළා. ඊටාම වටින දහම් ගැටලු සමූහයකට කතා කළා. විශේෂයෙන් අරුණමණතුංග මහත්මයා මේ මතු කරපු කාරණා ටික ඊටාත්ම වැදගත්. ඒ උදාහරණ සහ ඒ අවස්ථා ගාක් සියුම් කාරණා. ඉතින් හැමදෙනා මට්ටම තමන්ගේ පෞද්ගලික ජීවිතවල ඒ බඳු සියුම් කරුණු ප්‍රඥාවෙන් දකිමින් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ප්‍රඥාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා අද දවසෙත් මේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව සහ සම්බන්ධ නොබ අප හැම දිනාටම මේ උදාර කුසලය ප්‍රඥාව දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දරුවන් සරණයි. පැය ගණනාවක් ධර්මයේ දේශනා කරමින් ඒ වගේම අපේ ගැටළු වලට පිළිතුරු සපයමින් අපහාට පිහිට වූ ඔබ වහන්සේට අප සිදු කළ පින් අනුමෝදන් වේවා. මේ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මය ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ බෝධියේ ලැබීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු